අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අලුත් නිවාසික වැඩමුළුවක් ආරම්භ කරන්න හදන්නේ මම හිතන 131 131 වෙනි වැඩ පිළිවෙල. ඉතින් මේකෙදි තියෙන අපි නිසන්වනේ වැඩිම නිවාසික පිරිසක් එකතු කරන භාවනාව මම හිතන්නේ අනුමගේ ගණන් හිලා පැත්තේ බලනකොට 83ක් 84ක් සංඝවංශලත් එක්ක ඉන්නවා ඒක අපි හිතපු ගාන වගේ දෙගුණයක් වගේ වෙලා තියෙනවා. ඒක අතප්පයක් කඩා ගන්න දොතෙන් ආපු එක ලොකු දෙයක්. ඉතින් අපි දැන් ඒකට ගැළපෙන විදිහට මේ සකස් කර ගන්න ඕනේ. භාවනා ශාලාවත් නිවාසික පහසුකනොත්. ඉතින් අපි මේ 131 වෙනි එකේ පළවෙනි මේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක එක පැත්තකින් ප්‍රශ්න අහන ප්‍රශ්නවලට උත්තර දෙන ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක්. තව පැත්තකින් ධර්ම සාකච්ඡාවක්. අපි හැන්දෑවේ පටන් ගන්න ධර්ම දේශනාවල් ඒ වගේ දේවල් වලින් ලැබෙන කරුණු අපේ භවනා ජීවිතයට අදාළ වෙන හැටි ධර්ම කරුණු තියෙනවා අපි ඒක ධර්ම සාකච්ඡාවක් විදිහට පාවිච්චි කරනවා ඊට අමතරව නිස්සාරණේ ගතවත් අලුත්ම සම්ප්‍රදාය තමයි මේ පොදු කමටහන් සුද්ධ කිරීම කියන එක අපි සමස්තයක් වශයෙන් ඔක්කොම එකතු වෙලා කැමැති කැමැති අය තම තමන්ගේ කමටහන් වාර්තා ඉදිරිපත් කරනවා ඒක ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලීමේ ප්‍රධාන වශයෙන්ම සම්පාදනය වෙන කෘත්‍යය තමයි පොදු කමඨාන් සුද්ධ කිරීම. ඉතින් ඒ නිසා අපි මේ 80ක් එකතු වෙලා වැඩ කරනකොට අපේ ගමන තේමාවක් සකස් කර ගැනීම සඳහා අපි සීවෙනි භාවනා වැඩමුළුවේ ඉඳලා මේකට පෙළ ගැහුණා. ඒ අනුව අපේ අද කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡාව හරිම ලස්සන පතේකට වැටලා තිනවා. මන්තිරුවකට වැටලා තිනවා. ඒක අපිට හරි කියලා වගේ. එහෙම නැත්නම් මේ ගත්ත පියවර ඉදිරියට යනවා කියන සාක්ෂි තියෙනවා. එකක් තමයි මේ භවනාට වැඩමුළුවට සම්බන්ධ වෙන අලුත් අයට නිරීක්ෂණය කරන්න පුළුවන්. තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට ඒ ප්‍රශ්න හීමේ සහ ප්‍රශ්න උත්තර දීමේ ක්‍රියාවලිය හරහා අපි ඔක්කොම එකම පවුලේ අයට වගේ ධර්මමය සම්බන්ධතාවක් ඥාතිත්වයක් ඇති වෙලා ඇති වෙනවා. ඒකට වැඩමුළු සංවිධානයේ දැඩිසේ ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙන්නත් ඕන. ඒකට තමයි අපට පළවෙනි තවත් දෙක තුන ඇතුළත වෙන වෙන අඩුපාඩු කන් ටික මගාරවගෙන තුන්වෙනි හතරවෙනි දවසේ වෙනකොට අපිට අපි යන්නේ මේ පැත්තට කියලා ඔක්කොම මන්තිරුවකට ගන්න පුළුවන්. ඒක එක සාක්කියක් අපි අත්දකින්න බලාපොරොත්තු වෙන. දෙවෙනි එක තමයි එක්තින භාවනා වැඩමුළුවක් තිබ්බත් අපි ඒ මුළුවේදී අපි මතක් කරලා දෙනවා අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න විතරයි කියලා. ඉතින් පසුගිය ටිකේ මම ඇත්තටම ගොඩක් ඒ වගේ දේවල් වලට කාලය ගත කරා. ඒ වගේදී සමාර්ථංග වලට බොහොම ලස්සනට මේ එදා භාවනාවට ආපු කෙනා ඒ තොරතුරු ටික දුන්නාට පස්සේ හරියට පාරට වැටෙනවා. එක වැඩමුළ එක ප්‍රශ්න සාකච්ඡාවයි තියෙන්නේ. ඒ වාගේම තවත් එකක් අපිට පසුගිය දවස්වල අත්දකින්න හම්බුණා. මේ කමඨහන් දීම තා කමඨාන් සුද්ධ කිරීමේ ක්‍රමයේ හතර පන්ති පාසල් දරුවට දීපුවාම ඔය ඔක්කොටම වැඩි ඉක්මනටම හරියටම කාරණාවට කතා කරලා. ඒගොල්ල කියනවා හරියට කියලා දුන්නොත් ස්වාමීන් අපි කියනවා. මේ හැම එකකින්ම පේනවා අපි එල්ලකට යොමු කරොත් අපිට දිශාගතව යන්න පුළුවන් නැත්නම් ඉතින් අපි වේගයක් තියෙයි අපිට ප්‍රවේගයක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රවේගය කියන්නේ දිශාගත වෙච්ච වේගයක්. නැත්නම් ඇතුළට රණ්ඩු. ඉතින් එහෙම නොවි යන්න ධර්ම සාකච්ඡාවේ තමයි ගොඩක්ම අපට ගුණුව ලැබෙන්නේ ධර්ම දේශනාවටත් වඩා මූලික කමඨාන උපදේශ වලටත් වඩා වැඩමුළුවට අදාළ විවස්ථාවලටත් වඩා සංවිධායකයන්ගේ සංවිධාන ශක්තියලටත් වඩා ඒව ඔක්කොම ඕන දේවල් අර කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි අපි ඒ ගණුව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ නිසා සියලු දිනාගෙම මෙල්ල හිටිනවා. මේ විදිහට යෑමේදී අපිට ඔක්කොගෙම මනදොල සපිරෙන්නේ නැති වෙයි. නමුත් නිස්සාරණ තේමාව ඉදිරියට යන්න මේක අවශ්‍යයි. එතකොට මට සමහර ප්‍රශ්න නැත්තම් වැඩමුළු සංවිධානයේ සිද්ධ වෙන සමහර ප්‍රශ්න පැත්තකට දාන්න. හැබැයි මම ඉල්ලා හිටිනවා වැඩමුළු සංවිධානයේ සහ ඒ ප්‍රශ්න ගැන බලන අය කිසිම ප්‍රශ්නයක් අහක දාන්න එපා. මේකට ඉදිරිපත් නොකරට ඒ කෙනා ගෙන්නලා කියලා දෙන්න ඕනේ. මෙන්න මේ නිසා අපි මේ ප්‍රශ්න ගත්තේ නැහැ කියලා. ඒතකොට ලියුපෙක්කන දන්නවා අහක දාලා තියෙන මූණ බල්ලා නෙවෙයි, පුද්ගලික තරහක් නෙවෙයි. මේ දීලා තියෙන උපමාන වලට ගැලපෙන්නේ නැහැ. ඒ උපමාන මෙහෙට එන්නේ ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු වෙන වැඩමුළු සංවිධාන විසින් එක එක්කනට කියලා දෙයි කියලා. නැත්නම් මේ ආවට පස්සේ කියලා දෙයි කියලා. ඒ නිසා පළවෙනි දවසට පැමිණීම අපි තාම අගය කරනවා. ඊට පස්සේ වුණත් යම් හේකින් ඒකේ අඩුපාඩු වුණත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා නවකයන්ගේ පැත්තෙන් බල්ලා එක සකස් කරලා දෙන්න. ඉතින් ඒ නිසා තමන්ගේ භාවනාවට අදාළ ප්‍රශ්න, තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට අදාළ ප්‍රශ්න, ඒ වගේම ඒ තමන් අහන ප්‍රශ්නය පිළිබඳව ප්‍රශ්නයක් අහුවොත් අපේලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න විතරයි අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වැඩමුළුව සඳහා ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල සඳහා. ඉතින් අද මුල් දවසේ නිසායි මම මේ විනාඩි කීපයක් අරගත්තේ කියන්න. ඉතින් අලුතෙන් හිටපු අයට ඒකෙච්චර ප්‍රශ්නයක් නැහැ. මගේ මේ කතාව හැම කෙනාම අහලා තියෙනවා. අලුතෙන් ආපු අයට මේක මම හිතනවා තොරතුරු තොරතුරක් වෙයි කියලා ඉදිරියට අපි යන්න. ඒ නිසා අදට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ අපිට ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. නමුත් ඒව කලින් කියවන්න ලැබිච්ච නැති නිසාත් ඒව හුඟක් දිග ඒව නිසාත් කියවන්න බලාපොරොත්තු නැහැ. ඒත් මම ටිකක් කෙටි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා කියවන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇස කන නාසය දිව ශරීරය මනස යන ඉඳුරන් හා ඊට ගෝචර වන රූප හැම මොහොතකම වෙනස් වන බවත් විනාශ වන බවත් පැහැදිලිය. එනමුත් විඥාණය වෙනස් වුණත් එය විනාශවන්නේ නිවන් දකින අවස්ථාවේදීද? මෙය කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවයි පතමි. මේකට අපි මේ වගේ ප්‍රශ්න ඇත්තටම ඉදිරිපත් නොකරන තීන්දුව කරපු එක ගැන මම සතුටු වෙනවා. මොකද අපි මේවා ගන්නෑ. මොකද මේ අද ආධුනිකයෙක් ආවම ඉස්සල්ලාම මේ විඥාන නිරෝධය ගැන අද පටන් ගත්තොත් ඒ මනස හෙට උදේට වළඳන්නෙත් නැතුව ගෙදර අපිට ඕන කරලා තියෙන්නේ මේ දීපු කමඨහන් උපදේශ ටික ලැබුණාද තේරුණාද ඒකට භාවනා කරාද වැටුනේ මොකද්ද කියන එක දැන් මේ ලියපෙකන හරි කමන්නේ ඉදිරිපත් වෙලා මුල් වාක්‍ය වට විස්තර කරලා දෙනවා මේ දේවල් වහා එනවා ඒව නැතිවමින් යන බව පැහැදිලි කියන එක Tamange අත්දැකීමෙන් හෙලි කරන්න කැමති නම් අපිට පුළුවන් පස්සේ අන්තිම කොටසට උනත් අමෝරාවෙන් උනත් යන්න ඒ නිසා අර දීප කමටහන් වල සාපේක්ෂව කැමැති දේ ලියපු එකනා මේ ඇහැට කනට නාසයට දිවට හම්බෙන සියල්ල සීක්‍රයෙන් වෙනස් වෙන බව පිළිබඳ තමන්ගේ අත්දැකීම සභාගත කරන්න. එහෙමනම් අපි ප්‍රශ්නේ තාකච්ඡාවට ගන්න. එහෙම කවුරු හරි කවුරු හරි නෙමෙයි ලියපේකනා කැමති නම් අත උස්සන්න. එතකොට අපි සාකච්ඡාවට විශේෂ දෙබසකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි යනවා ඉස්සරහට. අද ලිඛිත ප්‍රශ්න වෙන එකක් නැති නිසා මේ උපක්‍රමය පාවිච්චි කරන්න. එමෙ ඉදිරියට වෙන්නේ නැත්නම් අපි දෙවෙනි ප්‍රශ්නට යනවා. දෙවෙනි ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා ටික කලක සිට ආනාපාන සතිය වඩමි. එසේ වඩන විට බොහෝ පරයන්කවලදී ටික වේලාවකින්ම ආනාපානය සංසිඳේ. මුල් දිනවල ආනාපානය සංසිඳවන විට කයේ වේදනා හා කම්පන චංචල බහුලව දැනුනි. නමුත් දැන් ටික දිනක සිට සෑම කම්පන චංචලද දැනීම අඩුව ගොස් ඇති අතර නිශ්චල හුදකලා බවක් දැනේ. නමුත් අවට ශබ්ද ඊතා හොඳින් දැනේ. නමුත් ඒවායින් සිතට දුකක් හෝ සතුටක් නැත. සිතුවිලිද වර එක එක දිගට ආවද ඒ තුලින්ද දුකක් හෝ සතුටක් නොදැනෙන අතර නිශ්චලව බොහෝ වේලා සිටිය හැකිය. නමුත් ඇතැම් විට මෙලෙස ඉන්නා විට නැගිටින්නට සිතේ. මේ අවස්ථාව වන විට කයද බොහෝ දුරට නොදැනී ගොස්ය. වරහන් ඇතුළේ තියෙන ගල් ගැසී. මින් ඉදිරියට භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ইහත தත්ත්වය කුමක්දයි දැන ගැනීමටද කැමැත්තෙමි. ඔබ වහන්සේට නිර්වාණය මේ අත්භවයේදීම අවබෝධ වේවා. මේකෙනත් මේක නම් ඉස්සල ප්‍රශ්න වලට වෙනස්. Tamange අත්දැකීමක් එක ලියලා තියෙන නිසා මේක කියවලා බලලා ඉදිරිපත් කළ යුතු තිබුණු ප්‍රශ්නයක් කියලා මම නම් කරනවා. ඉතින් ඒකේ මේ මම අනම්මන කිව්වොත් කතා කරන්නේ නැති කවුරු කැමැතිද මේ ලියවෙකන මේ කට උතර හරස් ප්‍රශ්න අහනවාට කියලා අත උසන්න කැමැතිද? අපිට එතකොට හරි ඒක නිසා මේ මයික් එකේ එන්ටෙන් යන්න ඕනේ නැත්නම් ඉස්සරහට ආවත් කමන්නේ මට තියෙනවා මෙන්න මේ වගේ සභාව වෙනුවෙන් මෙන්න මේ ප්‍රශ්න කීපයක් අහන්න මම හිතනවා මේ මගේ ප්‍රශ්නයම බරක් වෙන එකක් නෑ කියලා. මේකේ මුලින් සඳහන් කරලා තියෙනවා තවන් ආනාපානෙට පුරුදු වෙලා තියෙනවා ආනාපානි කරගෙන යනකොට ඒක සංසිඳිලා කම්පන චංචල වගේක් දැනෙන්න පටන් ගත්තයි කියලා. මම අහනවා ප්‍රශ්නයක් මේ ආනාපානය සහ කම්පන චංචල දෙකම එකක්ද? එහෙම නැත්නම් මේක එකම දේ වෙනස් දෙයක් බවටපත් වීමක්ද වෙස් පෙරලියක්ද නැත්නම් ආනපනේ සංදිච්ච නිසා පැත්තක තිබුණු කම්පන චංචල මතුණාද නැත්නම් මේ කම්පන චංචලම තමයි ආනාපානෙ වෙන්නේ ආනාපානෙම තමයි කම්පන චංචල වෙන්නේ කියන එක පිළිබඳව මොකක්ද හිතෙන්නේ ස්වාමීන් වහන්සේ හිතෙන්නේ ආනාපානය සංසිඳුණාට පස්සේ තමයි බොහෝ දුරට කම්පන චංචල මතුවෙන්නේ. ඇතැම් වෙලාවකට ආනාපානයේ තුනීයට දැනෙන අවස්ථා තියෙනවා කම්පන චංචල අතරතුරම. ඒකට ඒක ආනාපානයේම විපරිණාමයක් වෙනස් දෙයක් පාටපත් වීමද නැත්නම් කම්පන චංචල වෙනම පවුලක් කට්ටියක් ආනාපාන වෙනම ගෝත්‍රයක පවුලක් කට්ටියක් වගේ දෙකක් වශයෙන්ද තමන්ගේ හිත කියන්නේ. එහෙම දෙකක් වශයෙන් තමයි හිත කියන්නේ. එතකොට මේක ඉඳලා මේකට මාරු වීම එතනදී ප්‍රශ්නකට තත්ත්වයක්ද තියෙන්නේ. ඇයි මේ ආනාපාන වශයෙන් දැනිච්ච මේ තරංගේ කම්පන චංචල වශයෙන් වෙනස් වීම කියන එක තමන්ගේ සැකයකට තුරු දෙන දෙයක්ද නැත්නම් මේක තමයි අනිත්‍යතාවය කියලා පිටිකන්න කැමැත්තක් හිතේ තියෙනවා. මුලින් ස්වාමීන් වහන්සේ සැක හිතුණා ගොඩක්. පස්සේ ටික කලක් කරගෙන යනකොට මේ ඒකට පුරුදු වුණ හින්දා සැකේ ටික ටික අඩු වුණා. ඒතර මං අහන්න ඕනේ මේ සැකේ නැති උනේ කොහොමද කියලා. මොකද ඒකට පුරුදු වීම හරහා. ඉතින් මේක තමයි භාවනා කරනවා කියන්නේ. අපිට හැම වෙලාවෙම භාවනා කරනකොට නොසිතූ නොවිරුදයක් ගැන දඩස් ගාලා අතාරිනවා. ඉතින් අතාරපු ගමන් මේක වැරදුනාද සතිය කැඩලාද සමාධිය කැඩලාද සීලය කැඩිලාද සද්ධාව නැතිලාද කියලා අපි කලබල වෙන එක පුතර්චන ගතියේ. අද යා භාවනා අතාරින්නෝ දිගට කෙරුවොත් යාට තේනවා සීල කැඩෙන්න ඕනෙත් නෑ සමාධිය කැඩෙන්න ඕනෙත් නෑ සතිය කැඩෙන්න ඕනෙත් නෑ සද්ධාව කැඩෙන්න ඕනෙත් මේක මෙහෙම ඉන්නවා මේක මේක බඩපත් වෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ එකකින් එකට මේ මාරු වෙන එකම වෙන දෙයක් බාටපත් වෙනවා එකකින් එකට මාරු වෙන එක පිළිගන්න කැමැති හිතක් තියෙන්න පැවතෙන්න යන්න ඒ තමයි අනිත්‍ය කියලා කියන්නේ තියෙන දේ ඒ දෙම වෙන දෙයක් බාටපත් වෙනවා නැත්නම් වෙනමම එකක් ගෙන්න පටන් ගන්නවා මේකට අපි කැමති නැහැ පු탁ඥය නැත්නම් කාමයේ කැමති එක නම් මේකට ගන්න. යා කියන්නේ ඒක එහෙමම තියෙනවා. එහෙමයි. මන් දන්නේ නැති දෙයකට යන්න බෑ. ඉතින් එතකොට අපි අපිට සැක පහල වෙනවා බය පහල වෙනවා අනිශ්චිත භාවය පහල වෙනවා වෙන විදිහට කරනවා අපේ සද්දාව හෙල්ලුම් කරනවා යම් කිදයකට හිතමු එක වෙලා වෙලා වෙලා පුරුදු වෙලා නෑ මේකත් එනවා ටික වෙලා ගියා මේක එනවා කියලා පුරුදු වුණාට පස්සේ ඒකේ නා නොදැනුවත්වම ඉඳ ගන්නකොටම කම්පන චංචල පිළිබඳ යම් සාදර භාවයක් හිතට එනවා ඒක මොනම පොතකින්වත් ගන්න බෑ ඒක මොන දන් දුන්නත් ගන්න බෑ ඒක තමයි අත්දකපු දේ මේ ජීවිතේ ආනාපානී වශයෙන් පේන මේ සංහිඳියාව සංසිද්ධිය අත්දැකීම කම්පන චංචල බවටපත් වෙන ඔබ කලබල කරන්නේ නැතුව හිටපන් කියලා හිත පුරුදු වෙනවා. මෙන්න මේ සාදර බව තිබුණොත් මේ කම්පන චංචල බව නොදැන්න මට්ටමට යනකම් යනවා. එහෙමයි. මේ සාදර මේ කම්පන චංචල සැක කෙරුවොත් ඇවිස්සෙන්න ගන්නවා. හිතත් ඇවිස්සෙනවා ආය ආනාපානෙට එනවා. ඉතින් මේ වැඩේ ඇට්ටුණා වෙන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම හරිම අමාරු අවස්ථාවක් තමයි යෝගාවචරයට මේ අවශ්‍ය ආත්ම විශ්වාසය ලැබලා දෙන එක. මේ පෞරුෂත්වයේ ලබලා දෙන එක නැත්නම් මේ සද්ධාව අදිමොක්ඛයක් බවට පත් කරලා දෙනවා කියන එක අහඹයක්. වුණොත් ඒ යෝගාවචර රෙඩිය සාසනෙට ලාභයි. එහෙමයි. ඇතේරුම් ගත්තොත් පේන ඊට පස්සේ මේ කම්පන චංචලත් නොදැනෙන මට්ටමකට යනවා. ඉතින් කවදා හරි හිතනද ආනාපානියමයි ඔය කම්පන චංචල වෙන්නේ කම්පන චංචල නැත්තත්තරපත් වෙන නිසා ඔය තුනම පටන් ගන්නකොටම තියෙනවා. අර හුරු නැති කෙනා දකින්නේ මොකද කම්පන චංචල මේ ආනපානේ හරියම හිතුවක්කාරයි දඩබ්බර එළියෙම ඉන්නේ. එයා පොඩ්ඩක් කීකරු වෙනකොට එයාම තමයි කම්පන චංචල වෙන්නේ. ඒකට කලබෙල්ලන හිතුවොත් එයත් නැතිලා යනවා. ඒක නිසා එකම දෙයමයි මේ. එහෙමයි සර්. එකම දේ කඩිරෑනක් දිහා ඈතක ඉඳලා බැලුවොත් අපිට පේන එතන වැලක් තියෙනවා වගේ, ලණුවක් තියෙනවා වගේ, මුලක් තියෙනවා වගේ. ලං වෙලා බැලුවොත් පේනවා නෑ නෑ ඒක වැලක් මුලක් සර්පෙක් නෙවෙයි නලියනවායි කියලා. ලං වෙලා බැලුවා ඊටත් ලං වෙලා බැලුවා ඒ වැල් මුල් කතා මොකුත් නෑ. මේ කඩියෙක් පතේ කඩියෙක් යන කතාවක් තියෙන්නේ. ඒ නිසා එකම දේ තුන් මට්ටම් තුනකින් බැලුවොත් තුන් જાතියක් කියන්නේ. ඒ කියන්නේ අපි අනච්ච අනිතර ඉඩ තියලා වෙන ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා බලන්න හිටියොත් මේ ඔව් කියප එක මේ නෑ කියන්නේ. දැන් මේ ආනපන තිබුණ එක මේ නෑ කියන්නේ. එකම මිනිහාගේ දිව දෙකක් එනවා. එහෙමයි ස්වාමීනි. ඒකට හුරු වෙනවයි කියන්නේ ආර්ය ධර්මයේ තේරුම් ගන්නට ලෑස්ති. එතන මේ අනිත්‍ය කියන එක වෙනස් කරන්නට ලෑස්ති. එතකොට පේන්නේ අපි Tamanටම චපල වෙනවා. මේ දැන් තියෙනවයි කියපු ආනාපානේ අස්පනා පිට කියන දැන් නෑ කිය. ටික වෙලාවකින් ආයෙ තියෙනවයි කිය. කොහේඳලා මෙයා එනවද මෙයා කොහට යනවද කියන එක গুপ্ত ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර කෙනා භාවනාව গুপ্ত ධර්මයක් මායාකාරී ස්වરૂපයක්. ඒ නිසා ඔළුව අවුල් කරන දෙයක් කියලා ඇත්ත ඔළුව අවුල් කරනවා. නිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඔළුව අවුල් කරනවා. අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් අවුරුදු හතක් භාවනා කරන්න ඕනේ ඕක තේරුම් ගන්න. ඒක පැය භාවනා කරනකොට තේරෙනවා. අපිට තියෙන සත්‍යයට තරහයි. අපි සත්‍යයට වෛර කරනවා. අපිට ඕනේ නිත්‍ය දේ. ඒ වගේම ඕක ඇහුවොත් මම හිතනවා කට්ටිය කලබල වෙනවයි කියලා. ඔය බව දැනගන්න බෞද්ධ වෙන්න ඕනේද? නෑ ස්වාමීන් වහන්සේ. මොන පිස ගෑණියක් වෙන්න ඕනද? නෑ. ඈ. මොකක්වත්ම ඕනේ නෑනේ. කවුරක මේ නොදැනපු කෙනෙක් ඉන්නවා කියලා හිතනද මෙතන? ඔක්කොමල දැකලා තියෙනවා. නමුත් කිසි කෙනෙක් දන්නේ මේකයි භාවනාව කියලා. ඒගොල්ලෝ හිතනවා මේ ආනාපානෙ ගත්තාම ඒ gedara ගෙනියන කම්ම එහෙමම තියෙන්න ඕනේ. ආනාපානෙ බිම්බීම හැකිලිම බාටපත් වෙයි. ආනාපානෙ කම්පන චංචල බාටපත් වෙයි. ඊට පස්සේ ආනාපානෙ නැත්තටම නැති වෙයි කියලා ලෑස්ති වෙලා යනවනම් ඕකට විනාඩි 10ක්වත් යන්නේ නැහැ. ඒක විශ්වාසයි. ඒක යනකොට තියෙන සූදානම් ශරීරය. ඉතින් ඒක මේ දවස් 10 ඇතුළත වුණත් පාඩුවක් නැහැ. මේ තමයි එල්ල කරලා බලාගත්ත දේ වෙන විපරිණාමයටපත් වෙනවා. වෙන දෙයක් බවටපත් වෙනවා. ඇතුව නැතුව යනවා. ඇද්දක පිහලා බලන්න ඒත් එහෙම තමයි. ඒ නිසා ඒක දිගට යනකොට මේ தત્ත්වය ගැන අහන්න එපා. මොකද එහෙම தත්ත්ව නැහැ. ඕකේ හැම தත්ත්වයක්ම පෙරලෙනවා. අපිට ඕන කරලා තියෙන මේක දීප්ප චක්කු ඥානද නැත්නම් උද්‍යප්පේ ඥානෙද නැත්නම් මේක සංඛාර උපේක්ඛා ඥානද කියලා ඕකට ලේබල් ගහන්න හදන. ලේබල් ගහන්න ඉතල ඕක වෙන දෙයක් වඩපත් වෙනවා. පත් වෙන බව දන්නවනම් පට්ටල මේ පට්ටන්දර ඉල්ලන්න එපා. අනිත් දවසෙත් බලන්න මේ විදිහට වෙනස් වීම දකින්න. වෙනස් වීම අපි කියනවා මේ සිද්ධි බහුලව මේ සිද්ධිය වෙයිගෙන යන ගතිය දකින්න සාදර වෙන්න. දවසක හිතනද මේ දැන් පරියන්කේදී අද්දික වහන මේ කරන දේ සක්මනිදිත් වෙන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? දුවන්න පටන් ගනී. භාවනාව හරිනම් මේ අද්දික වහන කරගෙන යන වැඩේ ශක්මනිදි තේරෙන පටන් ගන්නවා මේ වම දකුණ කීප එක තව පොඩ්ඩකින් මේ වෙන දෙයක් වටපත් වෙනවා. එහෙම නැත්නම් ඇහි කයි පයේ තිබුණු හිත ඉඳපුවකන් ඇහැට යනවා. ඇහැට ගැටවදී උණු වෙනත් ලෝකයක්. ඊට පස්සේ කනට යනවා. ඊට පස්සේ වෙන ලෝකයක්. ඒත් ඔක්කොම සතිය තුල සිද්ධ වෙනවා. ඒක මේ සතිය කියන රාමුව තුල සිද්ධ වෙන්නේ. ඒතකොට එදිනදා ජීවිතේ ඉන්නකොට බලන්න අපි හිටගෙන ඉනවා, ඉඳගෙන ඉනවා, යනවා, කනවා, බොනවා. මේ කොච්චර සෙල්ලම් ගියත් මේ ඔක්කොම එකම දෙයක පෙරලියක් කියලා ගත්තොත් යෝගාවචරයට එනවා, වයසට යනවා කියලා දෙයක් නැහැ. ඒ නිසා ලියලා තියෙනත් හොඳයි. මයික් එක ගත්තට ස්තුතියි. හැබැයි උත්තර දෙන්නේ ප්‍රශ්නෙට උත්තර නෑ මේක ලක්ෂ කෝටි වාරයක් කරන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඒතර කිසිම දෙයක් ගැන කිසිම ප්‍රකාශයක් කරන්න ගන්න නෑ මොකද ප්‍රකාශ කළ ඉවරෙන් ඉස්සෙල් ප්‍රකාශ පච වෙලා ඉවරයි. එච්චරයි මේකේ තියෙන අනිත්‍යතාවය කියලා කියන්නේ අපි මේ අහවලා කියලා කියන්නේ ඉස්සෙල්ලා ඒ වයසට ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අපි ඒ සම්මුති ලෝකේ ප්‍රකාශන කරාට භාවනාවේදී ඒ වෙනස් වෙන බව මේ ආනාපාන පේන ඊට පස්සේ කම්පන චංචල පේන මේ සම්පූර්ණයෙන්ම නැත්තත් වෙනවා ආය ආනාපාන පේනවා මේක වෙන්න අරින්න එක එක පරියන්කයක තුල 10 12 වතාවක් බලහන් ඉන්න ඒ මුළු පුරාවට මේ ආනාපානේ කම්පන චලන නැති වුණාට සතිය කැඩෙන්නම ඕන කවන්නේ සතිය දිගටම තියෙන්න ඉඩ තියෙනවා එතකොට පේනවා මේ සතිය අරසාව තියෙනවා නම් ලෝකෙ මොන අෂ්ටලෝක ධර්ම කම්පා වුණත් තමන් ගමනේ ගෙනියන හැරමිටි අතහැරිලා නැහැ අත්තල කැඩිලා නැහැ කියලා යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඔය කොච්චර වෙනස් වුණත් සත්‍ය පිළිබඳ විශ්වාසය වැඩෙන්න පටන් ගන්නවා. එහෙම වෙන වගේ දෙ හිතෙන්නේ නැත්නම් සත්‍ය පිළිබඳවත් සැකයක් පහළ වෙලා තියෙනවා. ම්ම් ස්වාමීන් වහන්සේ වෙලාවකට ඔක්කොම නිශ්චල වුණාම ඉන්න පුළුවන්කම තියෙනවා ගොඩක් වෙලා පරයන්කේ ඒ වුණාට මේ නිකන් පැයක් පැත්තකට වැඩිය වගේ අනකොට නැගිටින්න වගේ හිතෙනවා. කමන්නේ. ඒකට මේ ওই මට්ටමර ගත්ත එක ගැන සතුටු වෙලා ඊට පස්සේ දැනගන්න ඕන අපේ හිතට කක්ක ඕනේ. නිකලස් තන හිටියට බෑ. යාට ඉඳපු ගමන් කෙලස් ටිකක් ඕන කරනවා. ඉඳපු ගමන් මේ රජස්සවච්ච නිර්මල වෙලා මල මල ටිකක් ඕන කරනවා. ඒ වගේ කක්ක නැතුව ජීවත් වෙන්න බෑ අපේ හිතට. අත් බුදුරජාණන් වහන්සේ ඇත්තයි. ඔච්චර කක්ක හිතට සත්‍ය පෙන්වන්න පෙන්වුවට පස්සේ පේනවා එයා ආයෙසරයක් අක්ක ටිකට දුවන යන්න හරි. ගිල්ලෙල ආයෙ ගිහිලා ආවට පස්සේ බලන්න පුළුවන් නා. ඒතර පරියන්ක නැගිටලා වෙන්න ගියාමකෝ. නැගිටලා හරි ගමන්නේ. නැගිටපන්කෝ නැගිට්ටා. එදිට යාට ඇහැට කනේ රූප සද්ද ගන්ධ රස ඔක්කොම අච්චාරු වෙනවනේ එතකොට. ඊට පස්සේ බලන්න ආයෙසරයක් ඔහොම තේදි කියලා ආයෙ වාඩි වෙන්නේ. එහෙම බලලා තියෙන ස්වාමීන් වහන්සේ. මොනක්වත් වෙන්නේ ඔක්කොම කක්ක තේදි ආයෙ තැම්පත් කරන්නත් පුළුවන්. ඕනේ සංසිඳියක් තියලා කොච්චර පරිසුද්ධ තත්ත්වයට පස්සේ කක්ක කරන්න පුළුවන්. එහෙම. ඔය හරි ජොලියක් තියෙන ඔච්චර ලස්සන සුද්ධ වෙලා කක්ක වෙන හැටි බලන ඉන්නේ කි. මං හිතනවා ඒක තමයි ජීව භාවනාවක දෙන හොඳම කෑල්ල. සුද්ධ කරන්න පුළුවන් තරම් සුද්ධ කරලා. ඊට පස්සේ ආ ඇදලා යන හැටි අපේ සංසාරේ මේ සතියක් නැත්තම් මේව සාකච්ඡාවක් නැත්තම් කොහෙද හිත තියෙන්නේ? මේ කෙලෙස් මේ නිකෙලෙස් දන්නේ නැහැ. වැඩිම කක්කායන ජීවිතේ ඒ නිසා නික්ලෙස් කරන්න භාවනා ප්‍රතිපදාවෙන් ගිහිල්ලා නිර්මල නික්ලේශී ඒ தත්තර ගෙනියන්නේ කියලා ආයෙ බලන්න එයාගේ ඉඩ දුන්නොත් යන්නේ එකක් ආවටම. ආයෙ දෙකක් නැහැ. ඉතින් අපිට කිය හැකයි මේ දරුවට වැඩි අම්මල තාත්තලා හොඳයි කියලා. එහෙම එකක් හිතෙනවද? ඊසු. කොයි ගහෙත් කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ. ඒකේ යන්නේ එකක් ආවටම තමයි. කොච්චර අනාථද කියලා බලන්න කොච්චර අසරද කියලා බලන්න කොච්චර පිසුදු කළ තිබ්බත් අදින්න එකක් ආවට ඉතින් ඒකේ වෙලා තියෙන්නේ ඉතින් ඔක්කොමලා එක මල්ලේ ඉන්නේ එක එක බෝට්ටුවේ ඉන්නේ අපිට එක්කෙනෙකුටවත් මේක වාසි බස් දොඩන්න බෑනේ එහෙමයි එනේ මන් දෙන්නේ නැහැ මම සුද්ධ කරගත්ත එක තියානවා කියලා ඒ වට මා ඉන්නේ ඕක ආයෙ යන්න අරින්න ආයෙ සුද්ධ කරන්න මම කියන්නේ මෙච්චරයි නැත්නම් හිතේ තියන කොච්චර කක්ක වුණත් නැවත පිරිසිදු කිරීමේ හැකියාව නැති කරන කාටවත් බෑ. ඒක තමයි මාන මානවයිජ් වාසිකම් කියන්නේ. අපි කොච්චර කෙලෙසුණත් නැවත පිරිසිදු කිරීමේ හැකියාවට බුදුහාමුදුරුව අපිට කොඩි හොල්ලලා පෙන්නනවා. අපිත් බුදුහාමුදුරුව පැත්තගෙනවා කෙලෙසෙන එක ඇති, ජම්ම ගතිය, ඌරුවට දුවනවා. හැබැයි අපි ආයෙ ප්‍රයත්න කළා ආයෙ නික්ලේශී තැන්න ගෙනත් වෙනවා. චිත්තක්ෂණ තිබ්බත් ඇති. තියන්නේ ඉස්සෙල්ලා වැටෙනවා. ආයෙ සරක් ගෙනත් තියෙනවා. ආන්නේ ගෙනත් තිබීමේ ක්‍රියාවට ඔය කැමුස්ගේ පොතක් තියෙනවා මේ සිසිපුස් කියලා. එයා විස්තර කරනවා නාඩගමක් විදියට ඒ සිසිපුස් කියන මනුස්සයා ලෝකමින කාලකන්ණියෙක් දෙයනාංශය උට දඬුවමක් දෙනවා. උඩ කියනවා මෙහෙම තියෙන කන්දක් උඩට විශාල ගලක් උසන ගිහලා උඩ තියන්න කියලා. තියෙනකොටම ගල පෙරලෙනවා. අනිසයින් දවල් රැ නැතුව මහන්සිලා බල හෙන්න බර උස්සගෙන නගිනවා. කන්ද උඩ ඉතින් උලනේ. කල තිබ්බ ගම බැලුව ආයෙත් ආයෙත් පල්ලෙහාට ගිහිල්ලා ආයෙත් උඩට ගේනවා. කොච්චර ගෙනාවත් උට සද්ධාව අඩු වෙන්නේ නැහැ දෙයන්නාංශ පිටවල. ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ඒ කැමුස් ඇල්බර්ට් කැමුස් කතා කරලා කියනවා මේ පෘත්තජ්ජනිය මේ සිසිපුස්ත hina වුණාට උන් කරන්නේත් ওই තකතිරුකමයි. සුද්ධ කරපේක ආයෙ කක්කාට වෙනවා. ඒ චෙදි ආයෙ සුද්ධ කරනවා. නමුත් අඩු දන්නව අඩු ගන්න තියන්න බෑ කියලා මේ සාමාන්‍ය පෘත්තජ්ජන දන්නෙත් නැතුව සිසිපුස්ත hina වෙනවා. ඉතින් බුදුරජාණන්සේ මේක අපිට එක ජීවිතයක් ඇතුළත හතර 10 12 කරලා බෙන්න මෙන්න පිරිසුදුකම තියෙනවා. ඒක උඹ උපත්තිම ලැබුව දෑ සුද්ධ කරගනි. බලපන් කොච්චර ඉක්මනට හිත යනවාද කියලා අපහම. එතකොට බලන්න මේ සංසාරගත සත්‍ය පිළිබඳව මොනතරම් අහිංසක අතරන අනාථ ඉද්ද දුන්නොත් ඉද්ද දුන්නොත් යන්නේ කක්කා. ඒක නිසා එච්චර කක්ක වෙලා තියදී නැවත සුද්ධ කරන්න පුළුවන්කම තමයි අපි ලැබපු manussත්ත්ව ප්‍රතිලාභේ පෙරපින් කරලා ලැබපු ගතිය. ඒක නැති කරන්න කාටවත් බෑ. ඒක නැති කරන්න සතුම් මැරුවට බෑ නැති වෙන්නේ නැහැ. ඒක හොරකම් කරාට නැති වෙන්නේ නැහැ. ඒක කාමීත්‍යාචාරය කරාට ඒ පිරිසු කරන්න පුළුවන් ගතිය නැති වෙන්නේ නැහැ. බොරු කේලම් හිස්සචන වෙන්නේ නැහැ. මත්පැන් බැලුවකට වෙන්නේ නැහැ. ආයෙ පිරිසු කරන්න පුළුවන්. එනිසා පන්සිල් පද කැඩුණොත් manussකම නැති වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ ඔබ කෙලසපන් මාරයට කියනවා පුළුවන් තරම් කෙලෙසපන්. කෙලෙසවල කියනවා පුළුවන් තරම් කෙලෙසපන්. ඔය දෙන්න වෙනුවෙන් මාරයයි කෙලෙසුණින් ඉන්නේ නෑයෝ ටිකනේ අපිට. නෑයෝ කරන්නේ අපිව කෙලෙසනවා. නෑ යන කතා කරලා කියනවා උඹලා දන්නේ ඔච්චරයි. කෙලෙසපන්. හැබැයි මම නැගිටිනවා. මම ආයෙ ආයෙ නැගිටිනවා. මෙහෙත් ඇවිල්ලා රිටි ටිකදී නෑයෝ හදා ගන්න යන්න එපා. ඇද්දුවොත් කක්කා. මොනවාකට කරද? දන්නා දුන්න විදිහට හිටපුවාම අපිට හම්බෙච්ච චිත්තක්ෂණේ හරි අපිට බුද්ධ විඳ ගන්න පුළුවන්. කෙලසෙන එක දිහා බලන්න එච්චර ලස්සන දෙයක්, එච්චර ලස්සන සාහිත්‍යයක් මම කවදාවත් දැකලා නැහැ. තමන් හොඳට පිසු කරපෙ හිත කොච්චර ඉක්මනට පැදුරටත් මොකිය කෙලසෙනවද? වැටෙන්නේ නැතුව හිතමනාප කරන නැතුව ආයෙත් ගෙනල්ලා නික්ලේශී තැන තියන්න පුළුවන්. නිර්මල තැන තියන්න පුළුවන්. එතකොට බුදු හිතක් තියෙනවා අපි ගාව. ඒ ඒ වෙලාවේ අපිට කරන් තියෙන නැවත නැවතත් ඒ නිර්මල තැන ගෙනත් යන මොකද්ද කියලා අහන්න එපා. එහෙමයි සම. අහන්න ගිය ගමන් අපි අයිතිවාසිකම් වලට යන්න පටන් ගන්නවා. එහෙමයි. දැන් මේ අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ මේ මේ මේ කරලා බලන්න ආසාවක් ඉදරද නැත්නම් එපා වෙනවද? දිගටම කරන්න ආසයි හිතෙනවා. ඒක කරගත්තොත් තමයි තමයි. එහෙමයි. අපිට නෙවෙයි. අපි යන් ඊගා ප්‍රශ්නට. අවසරයි ස්වාමීන් වහන්සේ මේක පිටු දෙකක වගේ ප්‍රශ්නයක් මම කියවන්න. උගුර අමාරුද? නැසොන. පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා භාවනාවට ඊ타මත්ම ආදුනිකයෙක් මේ. මා විසින් භාවනාව ආරම්භ කොට දැනට මාස 3ක් පමණ ගත වේ. තවද මා මේ සම්බන්ධ වන පළමු වෙන වැඩසටහනයි. මා සිදු කරන භාවනාව නම් මසිතට පැමිණෙන සිතුවිලි දෙස බලා සිටීමයි. මෙහිදී ක්‍රමක්‍රමයෙන් සිතුවිලි එන වේගය අඩු වී යයි. ඊතා ඕනෑකමින් බලා සිටින විට හැඟී යන්නේ හටගන්නා සැනින්ම සිතුවිලි නැති වී යන ස්වභාවයකි. තව තවත් එදෙස බලා සිටින විට සිතෙහි සිතුවිලි නැති ස්වභාවයක් මතුවී හිස් අවකාශයක් බඳු ස්වභාවයක්. මෙම ස්වභාවය ඊටමත් ප්‍රසන්නයි සැනසිලිදායකයි. මේ තුල යම් ප්‍රභාෂ්වර ආලෝකයක්ද ඇති වී නැති වී යයි. මෙම අවස්ථාවේ මාගේ කය ඊටමත් සැහැල්ලුයි. සමහර අවස්ථාවල කය සම්පූර්ණයෙන්ම නොදැනී ගොස් සිත පමණක් තිබෙන බවක් හැඟේ. කිසිදු සිතුවිල්ලක්, වේදනාවක්, ශබ්දයක් කිසිවක් නැත. මේ කිසිදු දෙයක් මට දැනෙන්නේ නැත. නමුත් මා ජීවය පවතින බව හැඟේ. මුළු භාවනා කාලය තුලම ইহත සඳහන් දේම සිදු නොවේ. ඊට අමතරව පහත සඳහන් දේද සිදුවේ. සිරුර සිටි හැටියේ තදවි පවත්නා ගතියක් දැනේ. ශරීරය තුල මස් නටනවාක් වැනි දෙයක් දැනේ. හෘදය ගැහෙන ලෙස මුළු සිරුරම ඩක් යනුවෙන් ගැහෙන බවක් දැනේ. තද උණුසුමකින් සිරුර වෙලී යයි. ශරීරයේ සෙලවෙන ගතියක් දැනේ. සිරුරෙහි මස් උඩට පිම්බී යන ගතියක් දැනේ. වර්ෂාව පවතින දිනවල භාවනා කරන විට සීතල දැනෙනවත් සමගම ෂණික ආවරණයකින් මුළු සිරුර වැසී යනවාක් මෙන් දැනේ. තද උණුසුම් දිනවලදී දිනවලදී සිරුර තුලින් පුංචි පුංචි සිදුරු මතුවී ඒ තුලින් දහඩිය බිඳු බිඳු පිටතට වැగిරෙනවාක් මෙන් දැනේ. පපුව දෙසින් ඊටමත් තද වේදනාවක් දැනේ. යම් අවස්ථාවල තුවාලයක් පරිදි මුළු සිරුරම වේදනා සහගත වේ. මා විසින් නිහත සඳහන් කළ සියලු තත්ත්වයන් නැති වී ඊටමත් සුළු මොහොතකින් නැති වී යයි. බොහෝ අවස්ථාවල gedara දොර වැඩ කටයුතු කරන විටදී සිහියෙන් සිටීමට උත්සාහ කරමි. මෙම සිරුරෙහි මස් නටන ස්වභාවය භාවනා නොකරන අවස්ථාවලද දැනේ. තවද මෙම සිතුවිලි නැතිවන ස්වභාවය gedara dora වැඩවලදී නිරතවන විටද සිදුවේ. සිතුවිලි නැති වී ඒ තුලට මා කිඳා බහිනවක් මෙන් දැනේ. මා දැන් මා දැස් හැර සිටියත් එය සිදුවේ. පිරිසක් අතර සිටියත් සමහර අවස්ථාවල වෙනම තනි වී සිතුවිලි රහිතව සිටින බවක් දැනේ. තවද සිතුවිලි දෙස බලා සිටින විට නිරන්තරයෙන් මමත්වය ඇතිව නැගී සිටින අයුරු දකිමි. සමහර අවස්ථාවල මාගේ සිතට එන සිතුවිලි ගැන මම ලැජ්ජා වෙමි. ගැටලු මා සිදු කරන මෙම භාවනා ක්‍රමය නිවැරදිද? භාවනාව තුල සිරුර තුල වෙනවායයි සඳහන් දේ මාගේ මනෝ විකාරද? මුලින් මා සිතුවිලි නැති හිස් අවකාශයක් බඳු වූ తත්වය තුල ඊතා වමනාවෙන් උද්ගියෝගෙන් භාවනා කළෙමි. නමුත් දැන් සති 3ක පමණ සිට භාවනාව තුල මට දැනෙන්නේ ඊතාම නීරස බවකි. මම නිවසේදී පැය 5ක් 6ක් භාවනා කළෙමි. නමුත් මෙම නීරස හා අසතුට හේතුවෙන් එය පැයක් දෙකක් දක්වා පහත වැටි ඇත. පින්වත් ස්වාමින් වහන්සේ මා ධර්මය ගැන දැනුමක් ඇති අයෙකු නොවේ. භාවනාවෙන් නිතරත් ඊටම ආදුනිකයි. එම නිසා මම මේ ඇති වූ తත්වය ඊට ගැටලු සහගතයි. සිතුවිලි වාගේම භාවනාවත් ඊටම ඉක්මනින් වෙනස් දෙයක් බව මට මම අත්විඳෙමි. ඒ තුල කලකිරීමක්ද ඇතිවේ. මේ මාර්ගයේ ඉදිරියට යෑමට මට අත්‍යවශ්‍යයි. එම නිසා මා ඉදිරිපත් කළ වාර්තාව අනුව මගේ අඩුපාඩු දුර්වලතා මාහට පෙන්වා දෙන මෙන් මම ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේ මේ වාර්තාව ලියන්න උත්සාහ කර තියෙන ප්‍රමාණය හොඳයි. තොරතුරුත් තියෙනවා. නමුත් මෙයාට මෙහි ඉන්න ඉස්සර නැත්නම් උපදේශ ඉන්න ඉස්සරලා ලැබිච්ච තොරතුරක්. මේ කෙනාගේ මම දැනගන්න කැමතියි. මෙහි ඇවිල්ලා තනිසරණ ඇවිල්ලා මේ වැඩමුළුවට සම්බන්ධ වෙලා මූලික උපදේශ ලැබුවට පස්සේ ඒ උපදේශපන්තිය මේ කරගෙන ගිය වැඩ පිටරට එක බාධාවක් වුණාද නැත්නම් ඒ උපදේශපන්ති අනුව භාවනා කරගන්න ලැබුණාද කියලා කට උත්තරයක් දෙනවා නම් මට ලේසි ඉදිරියට තල්ලු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ඊයේ කියන්නේ දැන් අද උදේ ආරම්භ කරාට පස්සේ වෙනදට වඩා ප්‍රබෝධයෙන් මං භාවනාව කරා. ඔබ වහන්සේගේ ඊයේ හවස ධර්මදේශනාව අර කියන්නේ මූලික මේ ඒකට කමඨහන් උපදේශ කමඨහන් උපදේශයට සවන් දුන්න ඒ කලකිරීම ගතිය ටිකක් අඩු බවක් අද උදේ මමත් ඒක නම් ගණන් ගන්න එපා මොකද අපි අර අලුත් පිරිසක් අලුත් තැනට ආපුවාම කොයි දෙයක් වගේ ওই තියෙන කඩਿੱතු ගති නැති වෙනවා නමුත් මම මෙන්න මෙහෙම විශේෂ කරලා ඇහුවොත් මේකේ කමඨාන ලියලා තියෙන්නේ හිතට එන හිතවිලි දිහා බලාගෙන ගැඹුරට යන කතාවක්. මෙහි ආවට පස්සේ අපි කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ කය. එහෙමයි. එහෙම නැත්නම් ඒකේ රූප ධාතුවක් වෙන මේ ආස්වාද ප්‍රසවාසයේ හරි පිම්බි මහැකිලි මාරි නැත්නම් සක්මන ගත්තොත් පැහැදිලිවම මේ රූපනේ. අන්නේ ඒ අර හිතවිලි දිහා බලාගෙන ඇතුළට ගිය ගමනත් එක්ක මේ වගේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි රූප කර්මස්ථානයක් එක්ක යන්නේ දෙක අතර භාවනා මොකද්ද ඇති වෙන සද්දගෙන. එතනදී මම ඒ කියන්නේ සිතුවිලි මුලින්ම දැන් වඩුණ ගමම සිරුර තියනවා කියලා තමයි දැනෙන්න ගත්තේ. ඒක කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මේ අහලා තියෙන ප්‍රශ්නය මට මේ පේන දේ මනෝ විකාරද කියලා මැදදී අහලා තියෙන්නේ. කම්පන ජංජන මස් නටනවා. එනවනේ. දැන් ඉඳගත්තට පස්සේ ඇත් එක වහගත්තාම දැන් මම ඉඳගෙන ඉන්න බව දන්න. එහෙමයි. දැන් මොකෙන්ද කියන්නේ මේක මනෝ විකාරයක් නෙවෙයි මේක හීනයක් නෙවෙයි මේක මත් වෙලා නෙවෙයි මේක මේ බිරිඟුවක් නෙවෙයි මම ඉඳගෙන ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරනවා අත්දකින්න අත්විඳිනවා කියලා කොහොමද තමන් උරගා බලන්න උරගා දැනගන්න සත්‍ය ඒ වෙලේ උපරිම විදියට මගේ තියෙනවා ඒ කියන්නේ සිහියෙන් මම මගේ සිරුර බැලුවා දිහා බැලුවාම සිරුර ඒ විදියට කියන්නේ පිටලා තියෙනවා හෝ ඒක ඒක තහවුරු කරන්නේ නැත්නම් උසාවියට ඔප් වෙන විදියට සාක්කියක් දෙන්නේ කොහොමද? දැන් අර මේකේ විස්තරේ මගදි ලියනවා. මට මේ එහෙම මේ කම්පන චංචල දැනෙනවා, මස් නටනවා ඉව එනකොට මේක මනෝ විකාරයක්ද කියලා තමයි අහලා තියෙනවනේ. දැන් මම කියනවා ඉඳගෙන ඉන්නවා කියන එකත් මනෝ විකාරයක්ද කියලා කොහොමද දන්නේ? මනෝ විකාර කියන්නේ මනසෙන් දාගත්ත හිතලුවක් හිතලුවක් නෙවෙයි කියලා දන්න එකට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂණ එක නෝරගා බලනවා. එහෙමයි. පිරිසිඳ බලනවා. දැන් මේ ඉඳගෙන ඉන්න එක පිරිසිඳ දැනගන්නේ කොහොමද? දැනගත්තද? එහෙමයි. කියන්නේ ඒකත් මොකද්ද සාක්ෂිය? තමන් මම මේ ඉඳගෙන එහෙම නැත්නම් මං ඇහුවොත් මෙහෙම ඒ ඒ ප්‍රශ්නේ සම්බන්ධව. එහෙමයි. ඉඳගෙන හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ කියන්නේ ඒ ඉරියව්ව ගැන මෙනෙහි කරාම ඒ කියන්නේ ඇඟ දිහා බැලුවාම බලනවා නෙවෙයි නෑ ඇද්දක වාගෙන ඉන්නේ. ඔව් ඒ කියන්නේ සිතින් මෙනෙහි කරාම දැනෙනවා වාඩි වෙලා ඉන්නවා කියලා. හරි මම අහනවා විශේෂයක් කළා දැන් අහනවා තමයි හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? නිදාගෙන නෙවෙයි. ඇවිදිමින් නෙවෙයි. ඉඳගෙන කියන එක ඔව් හිටගෙන නිදාගෙන ඇවිදින කියන එක නෑ. කොහොම කොහොම ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොම දුර කාවලා. නිසං තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේක මට. මම දිගටම ඇන ඇන යනවා ඉතින්. බොක්සින් බොක්සින් කොට්ටේට ආවේ. ඇවිදිනවා නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඇවිදිනකොට චංචල කියන්නේ අපි සෙලවන ගතියක් ඒ කියන්නේ දැනෙනවා. කොතනද මොකේද චංචල ගතිය දැනෙන්නේ? පාදවල. පාදවල දැනෙන්නේ. ය පාදවල ධනේසෙන් පහළ කොටස. අපිට ඕන කරලා තියෙන දැන් ඉත ඉඳ ඇවිදිනව නෙවෙයි. හිතගෙන ඉන්නවා කියන්නේ ඔප්පු කරන්න ඕනේ. එහෙමයි. හරි. ඒක දැන් ඕකට ඔයට සාපේක. ඇවිදිනකොට කකුල් දෙක නලියනවා. දැන් ඉඳගෙන ඉන්නකොට කොහොමද ඒක වැටෙන්නේ? ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ වාඩි වෙලා ඉන්න පරයන්ක ඉන්නකොට දැනෙන්නේ නිකම්ම මම ඒ කියන්නේ මොකුත් මට ඒක පෞද්ගල ලක්ෂණයක් කියන තේරෙන්නේ නැහැ. එතන අඩු ගානේ තමයි දැන් කකුල් දෙක උඩ නෙවෙයි ඉන්නේ පස්ස උඩ කියලාවත් තේරෙන්නේ නැහැ. එහෙම දැනෙනවා තද වෙලා අපේ කියන්නේ පස්සේ මම මොකුත් දන්නේ වෙන අපි එතෙන්ද යන්නේ මොකද අපි එදිනදා ජීවිතේ කවම කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කළා නෙමෙයි කතා කරන්නේ දැන් හිටගෙන ඉන්නකොට දැනෙන්නේ පතුල් දෙකට දැනෙන දැනෙන්නේ මේ මේ තට්ටම් වලට පස්සට කියන එක තියෙන උච්චරයි ඒකෙන් තමයි අපි මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කලව තද වෙලා තියෙනවා කියන්නේ බිම පහතට ඒ තද වෙලා තියෙන පස්ස කලවා මම අර විලුඹ මෙහෙම පිටිපස්සට ඉතින් ඒ ප්‍රදේශ තද වෙලා තියෙනවා පහත. ඒක එච්චරයි ඒකට උත්තරේ. අද නමුත් අපි අපි සහජාසිංහ ස්වභාවයෙන් මේ උත්තරේ කවදාකවත්ම දෙන්නේ නැහැ කවුරුත්. අද ඒක කටට උත්තරේ දීලා උත්තරේ ගන්න ඕනේ. ඒ නිසා අනිත් දවසේ අහනකොට මම මේ කමට අනුපදෙස්ලා මම වාඩි වෙනවා වාඩි වෙච්ච මම දන්නේ මට මේ බර වැටෙන ප්‍රෙෂර් පොයින්ට්ස් එක කියනවා. එහෙමයි. හිටගත්තාම ප්‍රෙෂර් පොයින්ට්ස් වෙනස් නේ. එහෙමයි. එතකොට නිදාගත්තාම වෙනස් නේ. එහෙමයි. ඇවිදිනකොට වෙනස් නේ. ඉතින් මේ හතර කිව්වොත් පොට්ටේකට උනත් පේනවනේ ඕක දැන්. එහෙමයි. එතනයි කමට අංශුද්ධ වෙන්න ඕන. මම වාඩි වුණාට පස්සේ මම ඉඳගෙන ඉන්න බව මේකෙන් දන්නේ. එහෙමයි. මොකද ඊට සාපේක්ෂව අපි දන්නා ඉදිනුට ඔතන නෙවෙයි දැනෙන්නේ. ඒක අපි කියනවා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. දැන් හිතවිලි දිගේ කරගෙන යනකොට මට දැන් හිතවිලි නැහැ කියලා අපි මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? දැන් හිතවිලි තියෙනවා. දැන් හිතවිලි නැහැ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒක මනෝ සංකල්පයක්. ඒක නිසයි මේ පොඩි අපි හිතට හිත කීකරු කර ගන්න ඕනේ. ඒක නිසා දන්න අල්ලන්න පුළුවන් තැනකින් පටන් ගනි. ඒක හොඳටම අත් දෙක පත ගාලා බලලා මේ මගේ කය මේ ඉඳගෙන ඉන්න හැටි. ඊට පස්සේ අත් දෙක වහගෙන මේක බලනවා. බලන්නේ උඩ දැන් මේක පෙරලෙනවනේ. එහෙම. ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව ආන්නේ පෙරදීගේ අනේක හිතවිලිදී බලනවට වැඩිය සැක අඩු කරනවා කියන එක තමයි මේ බුද්ධජාන වහන්සේ දෙන්නේ. ඒක මහසිසයඩ වෙනම බණ කියලා කියනවා. කායානුපස්සනාවට හිත දාන එකේ වටිනාකම තමයි වේදනාන පස්සනාදිකේ චිත්තාන පස්සනාදිකේ ගියොත් මේක මනෝ විකාරයක්ද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. එහෙම. කායන පස්සනාදිකේ ගියොත් අඩු ගානේ පටන් ගන්න ටිකේ ප්‍රත්‍යක්ෂණය කරතයි. යන්නේ ඒක සාධාරණ යුක්තිය සාධාරණ බව උසාවියට තේරුම් ගන්න වැඩක්. සාධාරණ යුක්තිය නඩුකාරයට තේරුණාට වැඩක් නැහැ. නීතිඥයන්ට තේරුණාට ගන්න සාමාන්‍ය උසාවියට තේරෙන්න ඕනේ මේක සාධාරණ සාමාන්‍ය යුක්තිය කියලා. ඒ වගේ මේ ප්‍රත්‍යක්ෂණය කරන එකට දාන එක විතරමයි ඔය මූලික කමටහන් උපදේශ අපි දෙන්නේ. අපි දන්න ගොරෝසු අත්කා බැලිය හැකි අරමුණකට දාලා බලනවා. ඒත් මේ හිතවිලට දැම්මගේ ඒකේ පෙරලි වගේක් වෙනවා. වෙනස් වීම වගේක් වෙනවා. අර වෙනස් වීම වලදී අපිට කියන්න බෑ එකින් එකට මාරුනේ හිතේ මනෝවිකාරයක්ද එහෙම නැත්නම් ඇත්තටම තිබුණ එක වෙනස් වුණාද කියලා. එහෙමයි. අන්න එතන ඇති වෙන්නේ තැකේ වාසිය අපිට භාවනාවට බාධායි. මෙතනදී සැකේ වාසියක ඇද්ද කරලා බලපුවහම මා මේ වැදින එක ඇත්තයි. ප්‍රත්‍යක්ෂණ කරන පුළුවන් නිසා පටන් ගන්නකොට තමයි උරගා බැලිය හැකි ප්‍රත්‍යක්ෂණ කරලා සත්‍යයක් තියෙනවා. ඊට පස්සේ එම් බැලුවට පස්සේ කයේ විවිධාකාර වෙනස් වීම වෙනවා වෙච්ච ගමන් කරන්න තියෙන්නේ ආය මූල කර්මත්තාන හිත දාලා බලනවා මේක වෙච්ච සිද්ධියක්ද ඇත්ත සිද්ධියක්ද නැත්නම් මනෝවිකාරයක්ද කියලා. ටික වේලාවක් ගියාට පස්සේ හිත ඔය ලනුව දාන්නේ අපට. ඒක ප්‍රත්‍යක්ෂණ කරලා පෙන්වන්න පුළුවන්. එනිසා ওই තොරතුරු ටික ඔහොමමයි මොනක්වත් නෑ. ওই ටික හරි. මේ වෙනස් වීම පිළිබඳව සැකය නිසක වෙන තැන තමයි සෝවන් වෙනවා කියන්නේ. අවික්කප්පසාදේ කියලා කියන්නේ අපි මේ භාවනා කරන හැමදාම අපිට හම්බෙන හැම භාවනා අත්දැකීමක්ම සැක කරනවා. ඔය තමයි පෘථජනගේ වැඩි. හරි දේ සැක කරනවා නැත්නම් දේ සැක කරනවා. ඉතින් මේ මනසට කිසිම සැපක් නැහැ. හැම වෙලාවෙම ඉන්නේ උල තිබ්බ මිනිහෙක් වගේ. දවසක එනවා නෑ මේක තැකකල යුතුයි මේක මනෝවිකාරය මේක තැකකල නොයුතුයි මේක ප්‍රත්‍යක්ෂයක් කියලා ආන දෙක වෙන් වෙච්ච ගමන් මල් මාලයකට මල් ලැබුණා වගේ අත්දැකීම එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ නියමාසික වැඩමුළු වල කරන්නේ කොතනකින් හරි ප්‍රත්‍යක්ෂණය කළ හැකි දැනගෙ පටන් අරගෙන යන්න ආරෙන. ආයෙනකොට ආයෙ මුලට ඇවිල්ලා බලනවා මේක ඇත්තද නැත්තද කියලා. යන්න යන්න ගියාට පස්සේ යාට යන්න පුළුවන් ඉස්සරහට වේදනාවල් දිගේ හිතවිලි දිගේ ඕන දෙයක් දිගේ යන්න පුළුවන්. නිසා මේ කුණු කය අපි අරගත්ත මේ ඕලාරික අත්පටිලාභයේ ගණ්ඩ අරමුණු කරා. ඒක ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙන්න පුළුවන්. සක්මන හෝ ඉඳගෙන ඒ ඉඳගෙන ඉන්න ඇතුළේ එනකොට ඔය වර්ධේ වස්තු ගෑහිනෙවුවා හුස්ම ගන්නවා පිම්බීම හැකිලි වෙන්න පුළුවන්. ඇවිදිනකොට පිනතෙන් වෙනස් නේ. ඒකට මේ වම දකුණු වශයෙන් අයුව ඇත්තට අතිරේක විස්තර. ඒවා ඩීටේල්. මූලික වශයෙන් දැනගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. සක්මන පිළිවන් තියෙන සරලම නිදර්ශනය තමයි ඇවිදිනකොට තමයි දන්නව මම ඉඳගෙන නෙවෙයි කියලා 100ට 100 සක්මන වෙලා. ඒකේ සද්ද ඇහෙන්නත් පුළුවන්, වම දකුණ පේන්නත් පුළුවන්, රූප දැනෙන්නත් පුළුවන්. නමුත් Taman දන්නවනේ මම ඉඳගෙන නෙවෙයි ඇවිදිනවයි කියලා සම්පූර්ණ අරසාව තියෙනවා. ආන්නේ විදිහට අපි බොහොම සරල විශ්වාස කළ හැකි. නැත්නම් තහවුරුව ගත හැකි. ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක දාලා හිතට නටණ්ඩායි. එකයි අපි පෙන්වන්නේ උඹට තියෙන එකම උඹ මොනවා කෑවත් උඹට දිරවන්න නැත්නම් උද්දී ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ සැකේ. මුළු ජීවිතේම සැකයක් අපිට. බයක්. අපි අපි දවසකට කෑමට වැඩි විශාල වේදමක් වේදම් කරන අරසාවට. පදයක 140ක විතර පිරිවැයක් යනවා අරසාවට. සැකයි. කොයි මිනිහා කොයිලාට ගහින්දන්නේ. නිසක වෙච්ච මනුස්සයාට නොකා ඉන්න පුළුවන්. කාපු දෙය දිරවනවනේ කාපු දෙය ආහාර වෙනවනේ. අද තියෙන හරියක් තියෙන්නේ නිසක නිසක නැහැනේ අපි මොකාටවත් මොකා විශ්වාස නැහැ. කොයි එක කොයි ගැත්තට හැරෙයිද දන්නේ. අපිත් හැසිරෙන්නේ අනුන්ට අවිශ්වාස වෙන විදිහට දකින්න දකින්න කාර මුර්ග සම්වස්තර වැහපුවම වගේ සර්පෙක් වගේ තමයි පේන්නේ. අතට අහු වෙන දේ ආයුධයක් වගේ ඉතින් ගහ කොට ගන්නවා මැර ගන්නවා. සැකේ. ඒකට හොඳම නිදර්ශනේ මොකද්ද කියලා දන්නවද? අද දවසකට කසාද රෙජිස්ටර් කරනකොට වැඩි ප්‍රබහදයක් දික් කසාද රෙජිස්ටර් කරනවලු. මොකද? සෙකන්ඩ්. මොකක් කියලා හිතෙන්නේ? සෙකන්ඩ්. බැඳලා දින්නේ. ඔව්. ආයියෝ විනාසයි. ඔන්න දැනගනින් කාරණාව එච්චරයි. මේ කාමීත්‍යචාරය අනම්මනක් නෙවෙයි හේතුව. ඒක කොහොමඩක් අසිද්ධ වෙනවා. බය වෙන්නත් එපා. ඔය සැකේ තිබ්බන්නේ සැකේ තිබ්බත් ඒක කොහොමඩක් අසිද්ධ වෙනවා. නේද? ඔක්කොමලා ඉන්නේ සැකේ. බඳින්න ඉස්සෙල්ලා නම් අම්මා ආය වෙන විශ්වාස කරන්න දෙයක් නැහැ. බැඳපු දවසේ පහුවෙන්ද ඉඳලා මුළු සංසාරෙම වෙන මොකක්වත් කියනවා විචිකිච්ඡාව කියන්නේ භයානක කිසිම හේතුවක් කිසිම පදනමක් නැතුව පටන් ගන්න දෙයක්. ඒ නිසා අසුචි හරි ගමන්න විශ්වාස කරන්න ඉවරයි. ඊට පස්සේ ඌ අවිශ්වාසයෙන් මොනවා කියන ප්‍රශ්නේ නැහැ මම ඔබ විශ්වාස කරනවා. ඉවරයි. අපි එමුනේ බුදුහාමුදුරු විශ්වාස කරන දෙයක් නැද්ද? බුදුහාමුදුරු කල්ලතෝනේ ඉන්දියානු කාරේ. අපි විශ්වාස කරන්නේ දැන් එහෙම ඉන්දියාවෙන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එම්මෝ ප්‍රභාකරන් කියයි කල්ලතෝණ කියයි විශ්වාස කරන්නේ නැහැ. දැන් බුදුහාමර අපේම කෙනෙක් වගේ. ඊටත් එහා. එච්චර පාරමිතා තියෙන නිසා 100%ක්ම විශ්වාස කරන්න මේ සතියේ මේ සද්ධාවේ මේ සීලෙන් යන ගමනකත් දාකත් වරදින්න බෑ. යන අතේ පළච්චාවයි. ඕන ගිනි අගුරක් වෙච්චාවයි කියලා ගියාම මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට මුලදී තමයි අපි අර කායනුපස්සනාව වගේ අරමුණක් දීලා එයාට පටන් ගන්න හොඳ පදනම සකස් කළා දෙනවා. සැක එනවාම එනකොට අරකට දැම්ම ප්‍රත්‍යක්ෂය කරලා ගියා. ඒ නිසා ආධුනික ගතියක් මට පේන්නේ නැහැ. ධර්මන දන්න ගතියක් මට පේන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ මේ තියෙන පුංචි පුංචි සැක ටිකේ සාධාරණ සැක. ඒක නැති කිරීම සඳහා කායනුපසනාවෙන් පටන් ගන්න. ඔතෙන්නමයි යටෙන්නේ. කතා දෙකක් නැහැ. සැක වෙච්ච වෙලාවට ආය උරගා බලන්න උරගල තියෙනවා. Tamange කය. ආයෙසරක් යන්නයි. ඒ නිසා සක්මන පරියන්කේ සක්මන පරියන්ක වශයෙන් මාරු කර කර වෙන්න තියෙන කිසිම දෙයක් පෞද්ගලිකත්වය මත වෙච්ච ගන්නේ මානවයාට සිදුවෙන දේවල් වෙන්නේ. ඕක තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඕකට ලෑස්තිලා යන්න. එතකොට හිත එන්නේ එන්නේ සෙල්ලක්කාර වෙනවා. මොන දේ මොන අරමුණක් ආවත් මට තියෙන එකම දෙයයි සැලෙන්න එපා. ඕක වෙන්න පුළුවන් දෙයක්. ඊගාට එන අරමුණට අර වගේම නැවුම්තාවයෙන් බලන්න පුළුවන් වෙනවනම් භාවනාවේ ආයේ මේ වර්ධනය ප්‍රගමණය මොනම දෙයකවත් බාධා වෙන්නේ නැහැ. බාධා වෙන්නෙම සැකෙන්නයි. හොඳයි. මම ස්තුතිවන්ත වෙනවා මයික් එකට ආවට. උමරේ ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ විතරයි මම හිතන්නේ අපි මේ සාධාරණක වෙලාවක් ගත්තේ නැති දැන් දෙකට කිට්ටු වෙලාව විනාඩි 5ක් 10ක් විතර කල් තියෙනවා වෙන කාට හරි අවස්ථාව හැටියට වෙන සභාවට නම් ගන්න ප්‍රශ්න තියෙනවද නැත්නම් අපි මෙතනින් පළවෙනි සාකච්ඡාව වල સમાપ્ત කරලා සක්මන්ට වෙලාව ගමුද කාටද කියන්න තියෙනවා නම් අත උසන්න එතකොට තමයි අපිට තේරෙන්නේ මේ අවශ්‍ය කියලා එහෙම කම්මත් නම් පේන්නේ ඒක නිසා අපි මෙතන ඉඳලා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා පරියංග සක්මන් භාවනා සඳහා අපිට බෑගට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා තුනට gediya ගහයි අපි තුනට නැවත රැස් වෙනා මෙතන පරියංග භාවනාව සඳහා ඒ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම දරුවන් සරණයි